උතුම් දේ ලියවෝ ගෞරව සංප්‍රයුක්ත වෙති. එවන් දේ කියවෝ ලොව දිනන්නෝ වෙති. පෙරවදන ඉදිරිපත් කරන්නේ කරුණාරත්න අමරසිංහ. සිංහල භාෂාව ගැන කතා කරනකොට මේ කාලේ විශේෂයෙන්ම අපේ අවධානය යොමු වෙනවා මාධ්‍ය භාෂා භාවිතය ගැන. විශේෂයෙන් සිංහල භාෂා භාවිතය ගැන. මොකද වර්තමානයේ බොහෝ විචාරකයන්ගේ පමණක් නෙවෙයි සාමාන්‍ය ජනතාවගේ වුණත් යම්කිසි අකමැත්තක් විරෝධයක් කිව්වත් කමක් නැහැ. අප්‍රසාදයක් ඇති වෙලා තියෙනවා සිංහල භාෂාව මාධ්‍යයේදී භාවිතා වෙන පිළිවෙල ගැන. ඇතැම් මාධ්‍යවල එය විකෘති වෙන හැටියට එහෙම නැත්නම් ඒ භාෂාවට නින්දාවක් නිග්‍රහයක් වෙන ආකාරයට භාෂාව භාවිතයට ගැනෙනවා අපිට නිතර අහන්න දකින්න ලැබෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් විවේචන යනාදී එල්ල වුණත් මේ කාරණේ දිහා ගැඹුරින් බලලා භාෂාවේ වටිනකම තේරුම් අරගෙන මේ પરම්පරාවට නුවණක් දෙන්න භාෂාවේ අගිය කියලා භාෂා භාවිකය කොහොමද කරන්න ඕන කියන කාරණේ ගැන යම් කිසි නුවණක් දෙන්න පොතක් පතක් පහුගිය කාලේ ලියවිලා තියෙනවා කියලා මම නම් හිතන්නේ නැහැ. දැන් මට ආශාව ලැබිලා තියෙනවා පෙරවදන මගින් හඳුන්වා දෙන්න අන්න ඒ විදිහේ වටිනා පොතක් විශේෂයෙන් වර්තමාන සිංහල භාෂා භාවිතය ගැන ලියපු පොතක් බොහොම අපූරු නමක් යොදලා තියෙන්නේ ඒ පොතට බස සොඳුරු රස මියුරු කියලා මගේ හිත බොහොම තදින් ඇදගත්තා ඒ නම. මොකද ඇත්ත වශයෙන්ම අපි කොච්චර බසට ආදරය කරන්න ඕනද? මවට වගේම බසට ආදරය කරන්න ඕනේ. අපේ බස බොහොම සොඳුරු බසක්. ඉතින් ඒ සොඳුරු බස නියුරු බස කෙලසාලීම කොච්චර බලපතල කාරණයක්ද කියන දේ තමයි මේ පොතෙන් සාකච්ඡා වෙන්නේ. මේ පොත ලියලා තියෙන්නේ කෘතහස්ත ලේඛිකාවක්. මීට කලිනුත් පෙර වදනින් අපි ඇයගේ ඊටාම අගනා පොතක් හඳුන්වා දුන්නා වැලිචෙලිය කියලා. මට හොඳට මතකයි. ඒ හුඟක් පාඨකයන් අතර ව්‍යාප්ත වෙච්ච ජනප්‍රිය වෙච්ච කෘතියක්. ඒ ඇරෙන්න මේ කතුවරිය ලියලා තියෙනවා බුදුදහම හා විහාරාධිකාරිය තුල කාන්තාව පිළිබඳ කෘතියකුයි. ඒ හැරෙන්න පෙදෙහි රස ඒ කියන්නේ සාහිත්‍ය රසය සාහිත්‍ය රස වින්දනය ගැන ලියලා තියෙන පොතක්. ඒ වගේම ලියක මහිම යන නමින් පොතක් ලියලා තිනවා. ඒ තාමත් සැලකිල්ලෙන් භාෂාව භාවිතයට ගන්නා කෘතහස්ත ලේඛිකාවක්. ඇගේ චින්තනය බොහොම නිවහල් ස්වාධීනයි. ඉතින් මම කල්පනා කළා පෙර වදනින් ඇගේ මේ අභිනව ග්‍රන්ථය, බස සොඳුරු රස මියුරු ග්‍රන්ථය ඔබට හඳුන්වා දෙන්න අපි ආරාධනා කළා ඒ කෘතහස්ත ලේඛියාවට ඇය වයලා අභිහුන් වර්ධන වයලා ඇවිල්ලා ඉන්නවා පෙරවදනට වයලා මට කියන්න ඔබ ඉතාමත් වටිනා පොතක් ලියලා තියෙනවා ඒ පොතේ වටිනකම හුඟක් ඇති වෙලා තියෙන්නේ ඔබ ඒ පොත ලියන්න පරමාර්ථ කරගත්ත කරුණ නිසායි මේ වගේ පොතක් ඔබට ලියන්න හිතුනේ ඇයි වයලා මේ කෘතිය ලිවීමේ මේ කාර්යය මේ අද ඊයක ඇතිවෙච්ච වස්තු බීජයක් නෙමෙයි. ඇත්තරම වෘත්තීය මට්ටමේ මම සිංහල භාෂාව ඉගැන්වීමේ නියලී සිටින කෙනෙක් වශයෙන් මේ දරුවන් සමග ගත කිරීමේදී පළවෙනි ශ්‍රේණිය ඉඳලා 10 වෙනි ශ්‍රේණිය හොයි සරසවි පිවිසුම් පෙළ ඊට එහා යන උපාධිය සිංහල ශාස්ත්‍රවේදී උපාධිය දක්වා උගන ගන්නා සිසුන්ෙක් සමග ගත කරනකොට මට පෙනී ගිය කාරණයක් තමයි භාෂාව අතින් මේගොල්ලන් ඉතාම අති දුර්වල මට්ටමක පසු වෙන බව. සාමාන්‍යයෙන් නාමපදයක් කිව්වහම ඒ නාමපදයට පర్యాయ පද 10ක් කියන්න බෑ මේ උපාධියේ දරන සිසුන්ටවත් ඒ අය මට එහෙම හමු වෙලා තියෙනවා. ඉතින් මම බැලුවා මෙච්චර පරිහානියකට අපේ බස මෙච්චර සරු බසක් මේ තරම් පහත් තත්වයකට පත් වුනේ ඇයි කියලා. මේ හැම කෙනෙක්ම සිංහල භාෂාවට වඩා කැමති වෙනත් නාම පද වෙනත් විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාවේ නාම පද ටිකක් එකතු කරලා යමක් කතා කරන්න තමයි එයා කැමති. ඒතකොට භාෂාවේ තියෙන මේ අඩුපාඩුව මම දැක්කේ සිසුන්ගෙන් පමණක් නොවේ. මුළු මහත් එලිමහන් ජීවිත ගත කිරීමේදී හැමම ශාස්ත්‍රයකම මේ භාෂාවටම විශේෂයෙන්ම බීඩීක ගමන් කරනකොට අපිට දැන්වීම් පෝර ටික දිහා බැලුවම පවන් අපි සිංහල රටක ගැවසෙනවද කියන සැකය පවා මතුවෙන තරමට භාෂාව අන්ත මුල්ලකට දැන් යොමු කරන්න සහ යොමු වෙලා තියෙන බව මට පෙනුණා. මේ පරිහානිය නිසා හරිම වේදනාවක් මට ඇතිුණා. මේ පොඩි කාලේ ඉඳලා මගේ ප්‍රියතම විෂය වුණේ සිංහල භාෂාව සහ සාහිත්‍ය නිසා මම හිතුවා ඉතා දීර්ඝ කාලීනව පරිශ්‍රණ කළා මේ ග්‍රන්ථයක් එලි දක්වන්න අවශ්‍යයි කියලා. බොහොම හොඳයි ඔබගේ විවරණය. දැන් මේ පොතේ තියෙනවා මාතෘකා 56ක්. එහෙම. මාතෘකා 56කට එහෙම නැත්නම් පරිච්ඡේද 56කට වෙන් කරලා තමයි මේ ග්‍රන්ථය රචනා කරලා තියෙන්නේ. ඒ වෙදී ඔබ බොහොම පුළුල් විදිහට භාෂාවත් සාහිත්‍යයත් භාෂා භාවිතයත් සම්බන්ධයෙන් ඔබගේ ඇගැයීම් ඒ වගේම විවරණ සම්පාදනය කරලා තියෙනවා. ඔබ ගුරුවරියක් හැටියටත් භාෂා ගුරුවරියක් හැටියටත් අත්දැකීම් තියෙන කෙනෙක්. දැන් මව් බස සම්බන්ධයෙන් ආත්ම වාක්‍යයක් තියෙනවා. කෙනෙකුට තමන්ගේ සිතේ ගැඹුරුම හැඟීම කියන්න පුළුවන් තමන්ගේ මව් බසින් පමණයි. ඒ කියන්නේ අපි සිංහල අපේ මව් බස නම් ඒ මව් බස තමන්ගේ භාෂාව කරගත්ත සිංහලයේකට තමන්ගේ හිතේ තියෙන ගැඹුරුම හැඟීම කියන්න පුළුවන් තමන්ගේ මව් බසවන සිංහලෙන්. ඒ වගේම තමයි වෙනත් ජාතිකයෙකුටත්. මේ කාරණේ ගැන ඔබ මොකද හිතන්නේ? ඒ 100ට 100ක් නෙවෙයි 200ක්ම සත්‍යයි. තමන්ගේ ඇත්තරම නිර්මාණ පව හැම දෙයක්ම කරන්න තමන්ගේ පරිකල්පනය වැඩ කරන්න අවශ්‍ය වෙන්නේ. දැන් මුල ඔක්කොටම වඩා මම ඕක එක පරිච්ඡේදයක ලියලා තියෙනවා භාෂාවෙන් අපිට ඇතිවන ප්‍රයෝජන. ඇල්බර්ට් අයින්ස්ටයින් වැනි. එහෙම නැත්නම් අපි ගුවනට ගිය අපේ මේ න්‍යාමකවරු පවා ඒ හැම කෙනෙක් දිහාම බලනකොට ඒගොල්ලන්ගේ පරිකල්පනය කොහොමද ඇති උනේ? පරිකල්පනය ඇති උනේ මව් භාෂාවේ. මව් භාෂාවෙන් ඉස්සෙල්ලාම ඒගොල්ලන්ගේ චින්තනය පුළුල් වෙලා සරු වෙලා ඒක තව සරු පොහොර බීජ වැටිලා ඒ විදිහට රෝපණය වෙලා තමයි ඒගොල්ලන්ගේ නිර්මාණ බිහිවන්නේ. අපි සිංහල අවශ්‍ය නැහැ කියනවා වගේම භාෂාව අවශ්‍ය නැහැ කියන්නේ කොහොමද අපි හිතන්නේ මේ විදිහට. හිතලා අපි අමාරුවෙන් වෙනත් භාෂාවකින් අපි අදහස් අපි දක්වන්න යනවා අපි වෙන මොකද්ද ජීවිතයට වෙන ආලෝකයක් ලබා ගන්න. ඒ නිසා Tamange මව් බස තරම් තමන්ට යමක් එලිදරව් කරන්න, සිතන්න, නිර්මාණය කරන්න, පරිකල්පනය අවදි කරගන්න වෙනත් ක්‍රමයක් දැනට කොහෙවත් නැහැ. ඒක ගොඩාක් විද්වතුන් භාෂා වේදින් පවා කියන දෙයක්. දැන් වයිලා මේ අපි කවුරුත් හිතන්නේ නැහැ. දැන් අපිට අපි හිතනවායි කියන්නේ අපේ මව්බසින් අපි අපිත් එක්ක කතා කරනවා කියන එකයි නේද? හරියටම. ඒ කියන්නේ කෙනෙකුට තමන්ගේ බසින් තොරව හිතන්න පුළුවන්ද? කොහොමද අපි අපිට භාෂාවක් නැහැ. එතකොට අපේ සිටිවිලි කොහොමද අපි හිතට නගාගන්නේ? ඒ කියන්නේ මේ බැලුවහම අපි හිතනවායි කියන්නේ අපේ මව් බසින් අපි අපිත් එක්ක කතා කරනවා කියන එකයි නේද? අනිවාර්යයෙන්ම. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඇත්තටම දැන් භාෂාවක් කෙනෙකුට නැති වෙන්න බෑ හැම જાතියකම හැම පුද්ගලයෙක් කිනම් හෝ භාෂාවකට අයිතියි. ඒ සමහර විට දැන් මම ඔකේ කියලා තියෙන සමහරුන්ට මව් භාෂාව කියන එකක් ඇත්තටම නැහැ. සමහරු අනිත් අයගේ භාෂාවක් දැන් අපි හිතමු මේ මුස්ලිම් ජනයා ගත්තාම මුස්ලිම් ජනයාට වෙනම ආවේනික භාෂාවක් නැහැ. ඒගොල්ලෝ දමිළ භාෂා තමයි කතා කරන්නේ. නමුත් එයාලා දමිළ භාෂා එයාලා සිතන්නේ එහෙමනම් දමිළ භාෂෙන් බොහෝ විට ඒගොල්ලෝ ඉංග්‍රීසි භාවිත කරන එක වෙනම දෙයක්. නමුත් අපි ඇත්තටම ඔය සිංහල සිංහල භාෂෙන් හිතනවා වගේම ඔව් ඔව් දැන් අපි දැන් කෙනෙක් පිළිගන්නේ නැත්තම් මෙන්න මේ තර්කය මට ඉදිරිපත් කරන්න පුළුවන්. අය අපි නොදැන තනියම සිතුවිල්ලක් එයාගේ ඇති වෙනවා කියපු සිතෙහි ඒ ඇති වෙන සිතුවිල්ල එයාට අපි ලියන්න කියමු. එතකොට ඒ සිතුවිල්ල හිතපු ආකාරයෙන්ම ලියන්න ගියාම එයා හිතුවේ මොන භාෂාවෙන්ද? එයා ලියන්නේ මොන භාෂාවෙන්ද? එතකොට එතනින් මේක තහවුරු වෙනවා. ඔව්. දැන් මේකේ එක පරිච්ඡේදයක් තියෙනවා ඔබ ඒකෙදී තම හොඳට ඒ කරුණ දක්වලා තියෙනවා. දැන් මේ මාතෘකාව තියෙන්නේ හෙළ බස ජීවමය භාෂාවකී කියලා. නේ? ඒ කියන්නේ මෙතනින් අදහස් කළේ මොකද්ද ඔබ? හින භාෂා. සමහර මේක මල භාෂාවක පරිහානියකට යන විදියට කටයුතු කරන බව පෙනී යනවා. මේ ජීවමය භාෂාව කියන එක එක තේරුමක් තමයි. මේක අද දක්වාම සියවස් ගානක් තිස්සේම මේ භාෂාව දැන් අපිට පවතිනවා. අපි දන්නවා අයන්න බිහි වෙච්ච ඇති සීගිරි අක්ෂර වලින් අපේ වර්ණමාලාව බොහෝම හෙමින් පරිණාමවාදයට අසහසු වෙමින් වෙන වෙනස් වෙවි වෙනස් වෙවි ඇවිල්ලා මේ අක්ෂර මාලාව ගොඩ නැගුණා. එතකොට ඒ භාෂාව හරි බැහැමින් අද සිංහල භාෂාව ඉතාම ඇත්තටම පරිහානිය ගැන කතා නොකර ඉඳිමු මෙතනදී ප්‍රවර්ධනාත්මක අවස්ථාවක භාෂාව පෝෂණය වෙලා තියෙන මේ වන විට. ජීව භාෂාවක් කියන එකෙන් අදහස් කරන්නේ මේ භාෂාව දවසින් දවස මල භාෂාවක් නම් එයට එකතු වෙන්න එක තැන මේක පල් වෙමින් තියෙනවා. ජීවය භාෂාවකට දෛනිකම වචන භාෂාවේ නොයෙකුත් අත්දැකීම් තුලින් නොයෙකුත් අලුත් ක්‍රියාකාරකම් තුලින් සිංහල වචන එකතු වෙමින් පවතිනවා. හැබැයි මම මෙතනදී කියන්නේ මේ දැන් අද බොහොම බාල්දු විදියට මේ යම් යම් කොටස් පහත් වචන අපේ භාෂාවට එකතු කරනවා. ඒවා ගැන නෙමෙයි මම මේ කියන්නේ. සමහර හොඳ වචන පහළ තැන්වලට මේ දැන් ඊටාම වැරදි විදියට මම විශේෂයෙන්ම උදාහරණයක් වශයෙන් පට්ට කියන වචනේ ගත්තා. මේ පට්ට කියන වචනේ මාතර දකුණු පළාතේ තිබිච්ච හොඳ වචනයක්. දැන් අද මේක මොන තරම් විදියට පහත්ම මට වචනයක් කියන්න බෑ. පහළ තත්වයකට දාලා ඊටාම නොගැලපෙන තැන්වලට ඒක යොදනවා. ඒ කියන්නේ ඒකේ හරි අසම්භාව්‍ය ගතියක් ඒකේ තියෙන. ඉතින් මම කියන්නේ ඊටාම සම්භාව්‍ය වචන හොඳ භාෂාව පෝෂණය වෙමින් සිංහල භාෂා කෝෂයට වචන එකතු වෙමින් පවතිනවා. ඔබ කිව්වා මේක ජීවමාන භාෂාවක්. ඔව්. අපේ සිංහල භාෂාව කතා කරන භාෂාව. කතා කරන භාෂාව. ඒ කියන්නේ මේ අපේ හැඟීම් කියන්න, දුක කියන්න, සතුට කියන්න, වේදනාව කියන්න මේ සියල්ල කියන්න අද අපි පාවිච්චි කරන්නේ අපේ ජීව භාෂාව. ජීවමාන භාෂාව. දැන් මේකෙදී එක එක්කෙනා එක එක කාලෙට එක එක වචන නිපදවනවා. නිපදවනවා. දැන් වර්තමාන මේ මාධ්‍ය ගැන කල්පනා කරනකොට මාධ්‍යයේ භාෂා භාවිතයේදී හරියට වචන නිපදවනවා. ඒ නිපදවන අය භාෂාව පිළිබඳ හරි අවබෝධයක්වත් භාෂාව ගැන මේ දැනුමක්වත් ඇති අය නෙමෙයි භාෂාව කතා කරන්න දන්නවා තමයි භාෂාවනේ. අපි උදාහරණ හැටියට ගත්තොත් පුරාණෙදී දැන් ඉංග සුංග ගත හැකි මිටින කියලා කවියක් තියෙනවානේ මේ කලිනේ. එතන ඉංග සුංග කියලා කිව්වේ ඉංග පොද්ද. නැත්තම් සිහින් ඉංග සුංග. එතකොට මේ පැරණි අර්ථය සුංග කියන්නේ හීන් පොඩි ටික කියන තේරුම. තේරුම. දැන් කාලයගේ යෑමෙන් ඒක අද පාවිච්චියේදී සුඟ හුඟ වෙනවා. අපි සිද්ධා සංග්‍රහව තියෙනවනේ සතරට හතර වෙයි කියලා නියමයක්. ඒ කියන්නේ සායනට හයන්න වෙනවා. සිත හිත වෙනවා, සඳ හඳ වෙනවා. ඒ වගේ සුඟ හුඟ වුණා. අද හුඟ කියන එකකින් දුනිත වෙන්නේ ගොඩක්. රාශියක්. ඉතින් ඒක වළක්වන්න බෑ. බෑ. අන්න ඒ වගේ සමහරවිට පත්ත කියන එකත් එදා අර ආන්තේ දුනිත වුණා. අද අලුත් අර්ථයක් නිෂ්පන්නාර්ථයක් දුනිත වෙන විදිහට වහරට ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තියෙනවා. දැන් ඒකට තව නිදර්ශනයක් තමයි වයලා දැන් වර්තමානයේදී මාධ්‍යයේදී පාවිච්චි කරනවා ආලින්දේ. තාම වැරදි වචනේ පොතේ තියෙනවා. ඔව් ඒක තමයි ආල් දැන් අපේ මේ පොතපතේ ආලින්ද කියන්නේ ස්තෝපුව. ස්තෝපුව. නමුත් හැම මාධ්‍යයකම ඒගොල්ලෝ කියන්නේ ලබන බදාදා රාත්‍රී 8යි 30ට අපි ඔබේ ආලින්දයට එනවා. ඒ කියන්නේ සාලෙට එනවා කියලා ටෙලිනාටික නිමිටකේ මම හිතන්නේ ගුවන් විදුලිය අර අනිත් සියලුම නාලිකාවල මේක පාවිච්චි වෙනවා මම අහන නිසයි කියන්නේ දැන් වෙන්නේ අද අපි මේක අපේ පරණ භාෂාවේ ආලින්ද කියන්නේ ස්තූප විදිහට කිව්වොත් එහෙම කවදාවත් ඒක වෙන්න බැරි දෙයක් නෙවෙයි. දැන් ඉතින් ඒක සාලෙම වෙලා. වෙලා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා ජීව භාෂාව. එතකොට මේ තව එකක් මම ඔබෙන් අහන්න කැමති මේක තියෙනවා. ඒකත් ඉතා හොඳට ඔබ මේ විවරණය කරලා තියෙනවා. රසාලිප්ත බසක මහිම. මොකක්ද ඒකෙන් අදහස් කරේ ඔබ? මේ සිංහල බස උපතින්ම රසවත් භාෂාවක්. ඒ රසවත් භාෂාවේ වර්ණ අපිට බලන්න හැකියාව ලැබෙන්නේ සාහිත්‍ය තුලින්. සාහිත්‍යයේ කවිය, කෙටි කතාව, නව කතාව, නාට්‍ය පිටපත් ලියනවා, සිනමා පිටපත් ලියනවා. මේ සියලු දෙයකින්ම මේ රස බසක මහිමය අපිට සපයා ගන්න පුළුවන්. ඒ වගේම පරිවර්තන සාහිත්‍යයෙන්. පරිවර්තන සාහිත්‍ය ඊටාම අපිට විදේශ බසක ඕනම වචනයකට අපතුල වචන තියෙනවා. දැන් අපි දන්නවා මේ ගුවන් විදුලියේ එහෙම රූපවාහිනියේ වුණත් හොඳ භාෂාවක් පරිවර්තනවලදී පාවිච්චි කරනවා. දැන් ඒකෙම උප්පු වෙනවා මේ බස යොදන්න පුළුවන් කියලා. එතකොට රස බසක මහිමය කියනකොට මේකේ තවත් මේක බස වැඩි කරන උල්පත් තමයි මම මෙතන මතු කරලා තියෙන්නේ. වර්ණ. දැන් මේ පොතේ ඔබ සෑහෙන ඉඩ ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා කුමරුතුම මුනිදසුන්ගේ සාහිත්‍ය සේවය ගැන. භාෂාවට කරපු මෙහෙය ගැන. මොකද ඔබ හිතන්නේ මුනිදස් කුමරතුන් ගැන? එතුමාට අපි කෘතවේදීත්වය පළ කරන්න මේ ග්‍රන්ථය තුලින් මම හිතුව සැලකිය යුතු ඉඩක් එතුමාට දෙන්න අවශ්‍යයි ඒ වගේම මේ කෘතිය එතුමා අද අපතර නැති වුණත් එතුමාගේ ඒ චින්තනය සජීව අප තුළ පවත්නා බැවින් අපි යම්කිසි මඟකට මේ හෙළ භාෂාවෙන් අපි වහරවල තියලා එතුමා අපෙන් නික්මලා ගිහින් තියෙන නිසා ඒ කෘතවේදය මම මේ ග්‍රන්ථය තුලින් දෙආකාරයකම සල්ගිවීමට ලක් කරා. මොකද භාෂාවේ කිසිම කෙනෙක් යොමු නොකළ තැන් කතා නොකළ තැන් ව්‍යාකරණවල ඊටාම දුෂ්කර ඊටා කුඩා කාලෙම ඔහු උපන් අපංකම් දක්වලා තියෙන භාෂාවට හරි විස්මිතයි ඒ දේවල් ඒ හැම දෙයක්ම එතුමා කරලා තියෙන්නේ මොනරකොළ බලාගෙන නොකළ සේවයක් එතුමා තුල තියෙනවා අද අපි මේ යම් කිසි දෙයක් මෙහෙවරක් කරනකොට අපි කොයිතරම් හැම දෙයක්ම අපි මුදලට යට වෙලා කොයිතරම් අවස්ථාවාදීවද කටයුතු කළේ එතුමලා මොන තරම් නිර්ව්‍යාජ සේවයක් අපේ බසට කළා තියෙනවද අපි සදා නැහැ යතිතුමට ඔව් දැන් මුනිදස් කුමාරතුංගුම් වෙනම හෙළ තෙරුවණක් හැදුවා. එහෙම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි තෙරුවණ කියන්නේ නේ අපි ඔව් බුද්ධ ධම්ම සංඝ. ඒ හැර අපිට දෙයක් තියේද? ඒ වෙනුවට කුමාරතුංග මුනිදසුන් තෙරුවණක් හැදුවා. දේශ මාස රස කියලා. ඔව් මම එතුමානේ පරිච්ඡේදය නම් කරා. ඇත්තටම හරි වටිනා මේ සංකල්පය මේ තෙරුණ කියන එක බසට මෙහෙම යෙදීම. ඒකෙන් පේනවා මේ මොන තරම් දේශයේ ජාතිය කොච්චර වටිනවද කියන එක. එතුමාගේ ඒ ඒ පිදුම ඉතිහෙල දෙයක් තවත් තියෙන නිර්වචන එච්චරයි. ඔව් ටික ඔක්කොම මාතෘ ගන්න කතා කරන්න බෑ. දැන් මෙතන මේ බස නසන්නෝ කියලා තියෙන පරිච්ඡේදයක්. බස නසන්නෝ කවුද මේ? ඔයලා. අතනම බස නසන්නෝ මම හැම අතකින්ම මේ මම හිතන්නේ Tamange නිවසේ ඉඳලා ඉහළ මාධ්‍යයට යනතුරු දක්වාම වෙන මේ පරාසයේ මේ කොටස් ඉන්නවා එකිනෙක අපි ඊටාම නරක විදියට මේ බස නොසලකා පාවිච්චි කරන අය. ඇත්තම මාධ්‍ය කියන්නේ මොන මාධ්‍යයක් කියන්නේ බස මාධ්‍ය නොවුණු ජනමාධ්‍ය කොහොමද මේ පවත්ගෙන යන්නේ කියන එක. දැන් ඉංග්‍රීසි මාධ්‍ය හැරුණකොට විශාල වශයෙන් රූපවාහිනී සහ ගුවන්විදුලි තියෙනවා. එතකොට ඒ ඒ හැම කෙනෙකුටම මේ බස තමයි මෙවලමක්. එහෙම නැත්නම් වාහකය ඇත්තම කිව්වොත් නිවැරදි වාහකයක් කරගන්න පුළුවන්. මේ බස නිවැරදිව භාවිතා නොකර කොහොමද මේ ශ්‍රාවකයා හෝ ප්‍රේක්ෂකයා අමතන්නේ? එතකොට ඒ බසෙහි ඒ තරම් වටින අලංකාර වචන තියේදී අයි අපි මේ කාටවත් ණය ගැතිවන්නේ නැහැ. අයි අපි ණය වෙන්නේ. අයි අපි අනුන්ගෙන් යැපෙන්නේ. අපේ දේවල් ඊටාම පුළුල් රසවත් හරවත් ආයි කියන්නම කිසිම අඩුපාඩුවක් නැති භාෂාවක් ව්‍යාකරණානුකූලව අපිට අපේ මුතුන් මිත්තෝ අපිට පරිහරණය කිරීමට අපි වෙනුවෙන් පුදලා තියෙනවා. එතකොට මාධ්‍ය මේකට ප්‍රමුඛම වගකිව යුතුයි. අපි දවසේ දෙවේලෙම අපි මේ මාධ්‍යත් එක්ක ගැවසෙන මිනිස්සු. මාධ්‍ය තුලින් යන දේ ගොඩක් අයගේ තියෙන්නේ මේ ආහවල් මාධ්‍යත් කියවන ඒ වචනේ හරි නැත්නම් ඇයි යාලා කියන්නේ කියන එක සමහරව අපෙන් තර්ක කරනවා. ඒතර විශ්වාසයක් ගොඩනැගිච්ච මාධ්‍ය එහෙම වැරදි අතක ගියොත් මේ එතකොට අපේ මේ පොදු ජනතාව කොහාටද යන්නේ? ඒ නිසා යාලා අතේ මේක 199කම බරක් තියෙනවා කියලා මම කියන්නේ. දැන් තව ප්‍රශ්නයක් තියෙනවා මේ ඔවෙන් අහන්න ඔයාලා. දැන් මතයක් තියෙනවා මේ භාෂා වේදීන්ගේ තමන්ගේ මව් බස හරියට ප්‍රගුණ කරපු කෙනෙකුට ඕනම වෙනත් භාෂාවක් ඊටාම ඉක්මනට අල්ල ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉගෙන ගන්න පුළුවන් කියන මතේ. මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ? ඒකෙන් අදහස් කරන්නේ අතන සිංහල භාෂාව මහා පරිණත භාෂාවක්. ඇත්තටම දැන් අපිට මේ පොඩි සරල දරුවෙකුගේ අභ්‍යාසයෙන් කතා කරමුකෝ. දැන් නෙළුම් මල වගේ වචනයක් ගත්තාම නාමපදයක් ගත්තාම වචන 30 ගණක් ඉක්මවලා නෙළුම් පදයට පරයාය පද තියෙනවා. මම ඒ බව මේක එක පරිච්ඡේදයක ලියන මේ භාෂාවේ පොහසත්කම ගැන. අපි දුප්පත් භාෂාවක් නෙමෙයි මේ පොහසත්කමට අපිට මේ බොහෝ වචනවලට ඒකට වාක්කෝෂය. වාක්කෝෂය නාම පද කියන්නේ පරයය පද ඊටාම අසීමිත ප්‍රමාණයෙන් අපිට තව මං හිතන්නේ තවත් හොයාගන්න පුළුවන්. දැන් මොන සාමාන්‍ය පදයක් ගත්තත් අපිට ඒකට වචන දෙක තුනක්වත් හොයාගන්න බැරි වෙන. සමහර භාෂාවල වචන තියෙනවා ඒ භාෂට ඒ වචනේ ගත්ත ඒ ඒ පදේ පමණමයි. ඒකට තවත් එකක් හොයාගන්නේ මිතාම අසුරු. අපිට ඕන තරම් ක්‍රියාපදත් එහෙමයි. ඕනම ක්‍රියාපදයක් යොදන්න පුළුවන් අපිට තවත් ඒ අර්ථයෙන්ම දෙන ක්‍රියාපද අපිට හොයාගන්න පුළුවන්. මෙච්චර පොහසත් පුළුල්. ඒ වගේම අපිට කවියට ඕන විදිහට කවියට අවශ්‍ය නා අපි හිතමු නෙළුම් මලේ තියෙන පర్యాయ පද ටික ගත්තාම කවියට ගැලපෙන විදිහට ඒකෙන් අපිට ඕන දේ එතනින් එකතු කරන්න පුළුවන්. නව කතාවට අවශ්‍ය විදිහට ගන්න පුළුවන්. කෙටි කතාවට මේ විදිහට අපිට ඕන නිර්මාණයකට ඒ ඒ වර්ණ වලින් වචන තියෙනවා. පොහොසත් බව ඒ ටිකටම ඇති. මෙතන තව මාතෘකාවක් තියෙනවා. වාග්මාලාව චරිත විග්‍රහය කියලා. මොකන්ද ඒකෙන් ඔබ ඒක ඇත්තටම හරි. ඒ කියන්නේ මම කැමති නැහැ මම ඇත්තටම සමාජවාදී පදනමක මම සාධිනව ජීවත් වෙන කෙනෙක් විදිහට මම කවුරුවත් පහත් කරන්නේ නැහැ. එහෙම කතා කරනවා නෙමෙයි මේ. මම කියන්නේ උත්පත්තියෙන් අපේ කාස්ට් එක හෝ වර්ණ අරෝමේව නෙමෙයි මම මෙතන කතා කරන්නේ අපි ඉපත ලැබුවට පස්සේ අපි බහ තෝරනකොට ඊට පස්සේ අපි සමාජයට ගියාම අපි විවිධ අර ගිරවුම් දෙන්න වගේ විවිධ සමාජ ස්තරවලට අපි වැටෙනවා. වැටෙනකොට අපි ඒ ඒ තැන්වලදී අපේ භාෂාව අනිවාර්යයෙන්ම අපි වෙනස් වෙනවා. අපි හරියට සිංහල භාෂාවේ මුලින්ම අපි හොඳට හරවත්ව නියම විදියට හැදිච්ච පැලයක් නොවේ නම් අපේ බස මඩේ හිට වූ ඉන්නක් මෙන් ඒ ඒ තැන්වලට ගියාම යම් යම් සමාජ ස්ථත් යෝජන වෙන ආකාරයට අපි කතා කරනවා. මම ඒ භාෂාව කතා කරන විදි ගැන ඒ අවස්ථාවද අපි දන්නවා අපි ගොඩාක් මේ පෞද්ගලික බස් රථවල ගමන් කරන අය. අපි ගැරසෙනවා හැමදාම අපි එතන ඉන්න සේවකයෝ දෙන්නෙක් සමග ගැරසෙනවා. එතකොට මේ බස් කොන්දොස්තරවරයා රියදුරු ඒ මහතුරු මොන තැනින් මොන පවුල් වලින් ආව වුණත් ඒගොල්ලන්ගේ භාෂාව තවත් අයත් එක්ක කතා කරද්දී ඊටාම පහත් භාෂාවක් භාවිතා කරන. ඒගොල්ලන්ගේ වෘත්තීය විදියට එතනින් ඒගොල්ලන්ගේ වෙනම උපසංස්කෘතියක් ගොඩනැගිලා තියෙනවා. කුලී රියදුරු මහතුරු පවා ඒ භාෂාව භාවිතා කරනවා. වෙළඳ පොළට ගියාම ගැහණු ඉන්න අවස්ථාව ගැහණු ගැවසන කරනවා නම් ඒගොල්ලන්ගේ එළවලු වලට පහත් වචන යොදමින් ගැහණුන්ට ඒවා උපමා කිරීමට උත්සාහ කරන තියෙන මේ ඒගොල්ලන්ගේ සංස්කෘතිය. ඔහොම කියනකොට මේ වයලා මට ඔබෙන් අහන්න හිතෙනවා දැන් ඔබේ චරිත කීපයක් ගැන කිව්වේ. ඉතින් අපේ පාර්ලිමේන්තුව ඇතුළෙත් ඔය වගේම නේ අපේ අපේ පාර්ලිමේන්තුවේ උගත්තු ඉන්නවද කියන එක ගැන මට සැක. හරි අධ්‍යාපනයක් තියනවාද? දැන් මම අද බස් එකේ එනකොට කාන්තාව දෙන්නේ දුම්රියේදී කතා කරනවා මේ අට සමත් නැති මේ අයනේ පාර්ලිමේන්තුවේ ඉන්නේ ඒගොල්ලත් එක්ක මොන දේවල්ද අපිට විසඳ ගන්න පුළුවන් කියලා. ඒ කාන්තාව දෙන කරපු දේ මට හොඳට ඇහුණේ ඒක අපිට හරි වටින කතාවක් ඒ කිව්වේ. ඒගොල්ලන්ගේ එතකොට මට්ටම අපිට පේනවා ඒගොල්ලන්ගේ අධ්‍යාපන මේ ඇත්තටම මම කියන්නේ රට පාලනය කරන හොඳ අධ්‍යාපනයක්. විශේෂයෙන්ම අපේ මේ සිංහල මැති අමතුරු ඉන්න මේ පාර්ලිමේන්තුවේ සිංහල භාෂාව ගැන මොනවද දන්නේ? මොකුණ තරම් පහක් දෙක ළමයින්ට නෙවෙයි වැඩිහිටියන්ටවත් ඒ පාර්ලිමේන්තුවේ ඒ සභාවාර වලට ඇහුම්කන් දෙන්න නම් බැහැ. ඒගොල්ලොත් වගේ කියන්න ඕනේ භාෂාව දේශීයම සම්බන්ධයෙන් නේ. අනිවාර්යයෙන්ම. අවසාන වශයෙන් මම ඔබෙන් අහන්න කැමතියි මේකේක පරිච්ඡේදයක් තියෙනවා සුබසෙන් නිසි ඵල ලබන්නට නම් දැන් අපි මේ තරම් මේසවල වෙහසවල මේ කෘතිය කරලා නිකම්ම මේ තියෙන අපි දුෂ්කරතා විතරක් අපි හැමතිස්සෙම පෙන්වන්න ඕන ප්‍රශ්න ටික පෙන්වුවා විතරක් නෙවෙයි අපේත් වගකීමක් තියෙනවා අපි කොහාට මේව යොමු විය යුත්තේ. එහෙමනම් මම කියලා තියෙනවා මෙතන ඉස්සෙල්ලාම අපි අපේ gederin පටන් ගන්න ඕන. දෙමව්පියෝ දරුවන්ට යහපත් භාෂාව කතා කරන තැන ඉඳලා මට විග්‍රහ කරන්න කාලයක් නැහැ. පොතේ තියෙන ওই පරිච්ඡේදය ඊට පස්සේ පාසලට ගියම් පාසලේ මේ බසට තියෙන තැන. පුස්තකාල කියවීම වගේ දේවල් වලදී වර්ධනය කරගැනීමේ හැකියාව. අධ්‍යාපනයේ ශාස්ත්‍රයේදී සිංහල විෂයට දෙන වැදගත්ම තැන. ඔව් අපිට තව කතා කරන්න තිබුණා නම් හොඳයි වයලා අපිට ඉඩක් නැහැ. අද පෙරවදන වැඩසටහනින් අප ඔබට හඳුන්වා දුන්නේ කෘතහස්ත ලේඛිකාවක වන වයලා අබේගුණවර්ධන ලේඛිකාවගේ බස සොඳුරු රස මියුරු කියන අභිනව ග්‍රන්ථයයි. මම හිතන්නේ අපේ සාකච්ඡාව අහගෙන සිටියේ පෙරවදන අසන්නාන් උනන්දු වේවි. වයලා අබේ ගුණවර්ධන ලේඛිකාවගේ මේ කෘතිය ලබාගෙන කියෝලා භාෂාවේ වටිනකම වටහා ගන්නත් භාෂා භාවිතය හදාරන්නත් හොඳට. අපි ඊටමත් කෘතඥ වෙනවා වයලට පෙරවදනට ඇවිල්ලා අපේ මේ සාකච්ඡාවට සහභාගී වීම ගැන. හොඳයි බොහොම ස්තුතියි. පෙරවදන ඉදිරිපත් කළ මම කරුණාරත්න අමරසිංහ. පටිගත කළේ දමයන්ති කොළඹගේ පෙරවදන මාරිෂ්ඨලා ප්‍රනාන්දුගේ නිෂ්පාදනයයි. දේශපාලන ඉලක්කයන් සපුරා ගැනීමට